බද්දේකරත්ත සූත්‍රය සූත්‍ර දේශනා කිහිපයක් අපට මජ්ක්‍ධිම නිකායේ දකින්නට පුළුවන්කම තිබෙනවා. මහා කච්චාන බද්දේකරත්ත සූත්‍රයත් ඒ බද්දේකරත්ත සූත්‍රයන්හි දැක්වෙන ඊටාම ගැඹුරු ධර්ම කාරණාවන් විග්‍රහ කොට දක්වන අපූර්ව සූත්‍ර දේශනාවක්. ඉතින් මම හිතනවා අපේ පින්නතුන් බොහෝ කොට මේ බද්දේකරත්ත සූත්‍රයන් ආශ්‍රය කරගෙන බොහෝ ධර්ම කාරණාවන් විමසලා ඇති, බොහෝ ධර්ම කාරණාවන් අහලා ඇති. ඒ නිසාම මේ කාරණා ටික වඩා පැහැදිලි වීම පිණිසත් ඒ වගේම අහලා නැති කෙනෙකුට ඒ කාරණා පිළිබඳව තවදුරටත් දැනගැනීමක් ඇති කර ගැනීම සඳහා මේ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් ධර්ම කාරණාවේ විස්තරිත කරුණු සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර තපෝදාරාමේහි වාසය කරන කාලෙදී සමිද්දි තෙරුන් වහන්සේ සමිද්දි කියලා කියන්නේ ඊටාම ස්වરૂප ස්වરૂපී නැතිනම් රූපයෙන් ඊටාම සමෘද්ධ වික්ෂුන් වහන්සේ නමක්. ඊටාම රූප සම්පත්තියක් තිබුණ තරුණ වික්ෂුන් වහන්සේ නමක්. ඉතින් රාත්‍රී කාලෙදී රාත්‍රී පසෙයම නැගිටලා තපෝදාව ළඟට ගියා. තපෝදාව කියලා කියන්නේ උණු ජලය නැතිනම් උණු පැන් තිබුණු ගංගාවක්. ඉතින් තපෝදාව ළඟට ගිහිල්ලා ගාත්‍ර පරිසිංචිතුම් නැතිනම් ගාත්‍ර සෝදා ගැනීම සඳහා කකුල් සෝදා ගන්නට කියලා තපෝදාවට ගියා. ඉතින් තපෝදාවට ගිහිල්ලා මේ පෙන් සනහාගෙන සමිඳි තෙරුන් වහන්සේ ඇවිල්ලා තපෝදාවේ පසෙකට වෙලා ඒක චීවරව. ඒ කියන්නේ හඳනේ පිටින් එක පැත්තකට වෙලා වැඩ ඉන්නවා. මෙහෙම වැඩ ඉන්නකොට තපෝදාවම බබළුවාගෙන එක්තරා දෙවි කෙනෙක් මේ සමිඳි තෙරුන් වහන්සේ ඉදිරියට පැමිණියා. එක්තරා දෙවියෙක් පැමිණිලා සමිඳි තෙරුන් වහන්සේට කියනවා සමිඳි තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා ධාරේසි ත්වම් බික්ඛු බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංචාති. අවත්නි ඔබ දන්නවද භික්ෂුව මහණ ඔබ දන්නවද බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච මේ භද්‍රේක රාත්‍ර භද්ද භද්‍ර වූ ගාත්‍රයක් ඇති ඒ භික්ෂුවගේ ಉದ್ದೇಶය සහ විභංගය වහන්සේ හඳුනනවාදයි කියලා දෙවියා සමිදිතරුන් වහන්සේගෙන් මේ దేవතාවා ප්‍රශ්නයක් විමසුවා. නකෝහං ආවසෝ ධාරේනි. එවැත්නි මම ඒක දරන්නේ නැහැ, මම දන්නේ නැහැ. ඒ ಉದ್ದೇಶය සහ විභංගයයි කියලා සමිදිතරුන් වහන්සේ පිළිතුරු පිළිතුරු දුන්නා. නැවත පෙරලා දෙවියගෙන් ඇහුවා මම දන්නේ නැහැ. නමුත් ඔබ දන්නවද ඒ කාරණාව කියලා? නමුත් දෙවියත් නැවත කිව්වා නෑ දන්නේ නෑ කියලා. ඊට පස්සේ ඒ නිසා දෙවියා නැවත පිළිතුරු දෙනවා උග්ගන්හා හිතම් බික්කු බද්දේ කරත්තස්ස උද්දේශංච විභංගංච ඒ නිසා මහන ඔබ ඉගෙන ගන්න මේ බද්දේක රාත්‍රය කියන්නේ මොකක්ද කියලා පරියාපුනා හිතම් බික්කු ඒක පිරිවහන්නටයි කියලා දෙවියා මේ සමිදි තෙරුන් වහන්සේට පැහැදිලි මේ කාරණාව පිළිබඳව කියන්න තියදුනා. ඉතින් මේ ආදි බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යයක වූ මේ බද්දේ කරත්ත කාරණාවන් දෙවියා ඉවත් ගියාට පසුව සමිදි තෙරුන් වහන්සේ පසු පසෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා මේ ප්‍රවෘත්තිය පිළිබඳව දැන්නවා ප්‍රවෘත්තිය පිළිබඳව නැතිනම් මේ සිදුවන සිදුවීම පිළිබඳව දැන්නවා. දැන්නාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දෙනවා සමිද්දිතරුන් වහන්සේට ත්‍රම්පන අවසෝ ධාරේසි බද්දේ කරත්තස් උද්දේශංච විභංගංච කියලා අර දෙවියා අහපු ප්‍රශ්නයට පිළිතුර කොමක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. එතකොට පැහැදිලි කරලා දෙනකොට බුදුරජාණන් වහන්සේ අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහේ කියලා මේ ගාථාව දේශනා කරනවා ගාථා දිත්තේ ඒ වගේම මනුස්ස ස්වභාවයේ නැතිනම් ජීවිතයේ වීරය අප්‍රමාදයේ පිණිස අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝ රක්ත මතං දිතං තං සංචේ බද්දේ කරත්තෝති සන්තෝ ආචික්කතේ මුනි කියලා මේ බද්දේ කරත්ත භික්ෂුව පිළිබඳව බුදුරජාණන් වහන්සේ සමිද්ධි තෙරුන් වහන්සේට පැහැදිලි කරලා දුන්නා ඉතින් කෙටියෙන් දේශනා කරපු මේ දේශනාව සමිද්දිතරුන් වහන්සේටත් වික්ෂුන් වහන්සේලාටත් එතන හිටපු විස්තරිත වශයෙන් තේරුම් ගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. අතීතං නාන්වාගමීය කියලා කියන්නේ මේ අතීතයට පත්වන්නට එපා අතීතයට පැමිණෙන්නට එපා නොපැමිණි නප්පටිකංකේ අනාගතං අනාගත ධර්මයන් පිළිබඳව ප්‍රාර්ථනා නොකොට ඒ යදතීතම් පහීනන්තං අපත්තංච අනාගතං යමක් අතීතනම් ඒක ප්‍රහීනයි අනාගතේ තාම පැමිණිලා නැහැ කියලා නුවණක් පවත්නවා නම් ඒ වගේම පච්චුප්පන්නංච යෝ ධම්මං යම් ධර්මයක් පච්චුප්පන්න වර්තමාන ලෙස පවත්වනවා නම් තත්ත තත්ත විපස්සති ඒ ඒ තැන ඔහු නුවණින් දකිනවා අසංහීරං අසංකුප්පං අසංහීරව අකෝප්‍ය උන ඒ විදර්ශනා ප්‍රඥාව නැතිනම් ඒ නුවණ දියුණු භාවයට පමුණවනවා. අජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. එනිසා අදම අප්‍රමාදීව වීරය කළ යුතුයි. කෝජඤ්ඤා මරණං සුවේ හෙට දවසේදී මරණයටපත් වෙන එක ගැන කොහොමද දැනගන්නේ? නැතිනම් මේ කාටද කියන්න පුළුවන් කමක් තියෙන්නේ. නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා මහත් සේනා ඇති මේ මාර්යාගේ සමග මිත්‍ර සන්තවයක් කවදාවත් ඇත්තේ නැහැ. මහත් සේනා ඇති මාර්යා සමග පවත්වන මිත්‍ර සන්තවයක් කවදාවත් ඇත්තේ නැහැ. මෙන්න මේ විදිහට අප්‍රමාදීව වාසය කරන කෙනාට පුළුවන්කම තිබෙනවා බද්දේ කරත්ත වික්ෂුවක් බවට නැතිනම් බද්දේ කරත්ත පුද්ගලයෙක් බවට පත් වෙන්නටයි කියලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරලා නැවත විහාරයට වැඩම කළා. ඉතින් විහාරයට වැඩම කළාට පස්සේ මෙතන හිටපු භික්ෂුන් වහන්සේලාට මේ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර දේශනාවේ අර්ථය තවදුරටත් අපිට විමසා බලන්නට තිබෙනවා නම් හොඳයි කියලා. ඉතින් මේ කාරණාව පිළිබඳව විමසනකොට භික්ෂුන් වහන්සේලාට සිහිපත් වුණා මහා කච්චායන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ව්‍යක්ත ප්‍රතිබල පඬිත භික්ෂුවක් විදිහට වර්ණනා කරලා තියෙනවා ශාස්ත්‍රෝ සංවර්ණිතයි. ඒ නිසා මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැහුණොත් අපට මේ සූත්‍රයේ ඊතුරු විස්තර අර්ථකථනය අර්ථය තේරුම් ගන්නට පුළුවන්කම තියෙවි කියලා භික්ෂුන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ හොයාගෙන ගියා. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ මේ ශාසනයේ සංක්ෂිප්ත දේශනාවන් විස්තරිත වශයෙන් දේශනා කරන්නට දක්ෂ වික්ෂුන් වහන්සේලා අතර ප්‍රධානත්වයක් දරනවා. ඉතින් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා අර සියලුම විස්තරය දන්වා හිටියා. දන්වා ඉඳලා ආරාධනා කළා මේ කාරණාව කියලා දෙන්නට. එහෙමත් නැත්නම් මේ කාරණාව පිළිබඳව කෙසේදයි කියලා පහදා දෙන ලෙස මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් අර සියලුම වික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටියා. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ අවස්ථාවේදී පිළිතුරු ලබා දෙනවා නැතිනම් උන්වහන්සේ පැහැදිලි කරනවා ශාස්ත්‍රීය ගෞරවයේ තිබුණාස් නැතිනම් ශාස්ත්‍රඥ වහන්සේට ගෞරව දැක්වීමක් විදිහට ඇවැත්නි යම් විදිහකින් සාරත්තික නැතිනම් සාරයෙන් අරටුවකින් ප්‍රයෝජන තියෙන අරටුවක් හොයාගෙන යන අරටුව පිළිබඳව සොයමින් ඉන්න මිනිස්සෙකුට හොඳට අරටුව තියෙන ගහක් හම්බෙනකොට ඒ ගහේ මුල කඳ ඉක්මවල ගිහිල්ලා අතු ඉතිවල අරටුව හොයනවා වගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉක්මවල ඔබ වහන්සේලා මගේ ළඟටම මේ කාරණාව විමසන්නට ආව නේද කියනකොට වික්ෂන් වහන්සේලා නැවතත් භාග්‍යතුන් වහන්සේ දතයුත්ත දන්නෝත්තමයන් වහන්සේ නම දැකිය යුත්ත දකිනවා චක්කු භූතයි ඥාන භූතයි ධම්ම භූතයි නමුත් අපි මහා කච්චායන මහරහතන් වහන්සේගෙන් නැතිනම් අවත්මිය වහන්සේගෙන් මේ පිළිබඳව දැනගන්නට වඩා රුචි වඩා කැමතියි කියලා ඉල්ලීමක් කරනවා මේ කාරණාව විස්තර වශයෙන් දේශනා කරන්නට කියලා. මේ වෙලාවේදී මහා කච්චායන මහරහතන් වහන්සේ අවත්මිය නම් හොඳින් මෙනෙහි කරන්නට කියලා අර විස්තරාර්ථ සහිතව අර ගාථාවන් විග්‍රහ කරලා දක්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේශනාවේ අර්ථය කුමක්ද කියන කාරණාව. කතංචාවසෝ අතීතං අන්වාගමේති. දැන් අතීතං නාන්වාගමීය කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අතීතං නාන්වාගමීය කියලා දේශනා කරපු එකට අතීතයේ අනුව නොයන නොයනවා කියන එක ප්‍රතිවිරුද්ධ අර්ථය අරගෙන දේශනා කරනවා මහා සත්‍යයන මහරහතන් වහන්සේ. එහෙනම් මොකද්ද අතීතය අනුව යනවා කියලා කියන්නේ. අතීතය අනුව යනවා කියලා කියන්නේ මොකද්ද කියලා දේශනා කරනවා. ඉති මේ චක්කුම් අහෝසි අතීත මන්දහනං ඉති රූපාති තත්ත චන්දරාග පටිබද්දං හෝති විඥානං ඉති මේ චක්කුම් අහෝසි එතකොට අතීත කාලේදී මගේ ඇස මෙහෙම තිබුණා ඒ වගේම අතීත කාලේදී ඉති රූපාති මේ මේ විදිහට රූප පැවතුණා සත්ත චන්දරාග ප්‍රතිබද්ධං හෝති විඥානං ඒතන විඥාණය නැතිනම් හිත චන්දරාග ප්‍රතිබද්ධව වාසය කරනවා. චන්දරාග ප්‍රතිබද්ධස්සා විඥානස්ස තදබි නන්දති චන්දරාග ප්‍රතිබද්ධ භාවයේ නිසා නැතිනම් චන්දරාගයේ යෙදී පවතින නිසා ඒ තදබි නන්දති ඒක අභිනන්දනය කරනවා. එතකොට ඒක ඒ තුල සතුටටපත් වෙනවා. තදබි නන්දන්තෝ අතීතං අන්වාගමේති ඒ සතුටටපත් වෙනකොට අන්න ඒකට කියනවා අතීතං අන්වාගමේති කියලා අතීතය අනුව ගියා කියලා. ඒ විදිහටම යම්කිසි අතීතය අනුව ගියපු සෝතයක් තිබුණා නම් ඒ වගේම සද්දයක් තිබුණා නම් විඥාණය අන්න ඒ සද්දේ පිළිබඳව සෝතේ පිළිබඳව චන්දරාග ප්‍රතිබද්ධව ඇති වෙනවා. එතකොට චන්දරාග ප්‍රතිබද්ධව විඥානයේ පවතිනකොට ඒ විඥානයාගේ චන්දරාග ප්‍රතිබද්ධ භාවය නිසා හිත සතුටටපත් වෙනවා. සතුටටපත් වෙනකොට අන්න ඒකට කියනවා අතීතය අනුව ගියා කියලා. අතීතං අන්වාගමේති කියලා කියනවා. අන්න ඒ ස්වභාවයට. මේක ආයතන ටික මේ සියලු ආයතනයන්ට පොදු දෙයක්. ඒකට අපිට පැහැදිලි මොකද්ද මේ අතීතය අනුව ගියා කියලා පැහැදිලි කරන්න කියලා. අතීතය අනුව ගියා කියලා කියන්නේ එතකොට පින්න තුනේ අපි යම් කිසි විදිහකින් ඔබට අතීත කාලය පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා නම් අතීත කාලය පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා නම් ඔබ දැකපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල්, දැනගත්ත දේවල් පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන් නම් එතකොට ඒ කල්පනා කිරීම ඇතුලේ ඔබට තේරෙයි සැප සහගත දේවල්, දුක් සහගත දේවල්, උපේක්ෂා සහගත දේවල් පවතින බව. එතකොට සැප සහගත දේවල් ඇතයි කියලා කල්පනා කරනකොට ඒ දේවල් ලෝකේ අතීතේ තිබෙන දේවල් කියලා අපි නිශ්චයකටපත් වෙනවා. මොකද්ද මේ නිශ්චයකටපත් වෙන්නේ? අතීතයේදී යම් රූපයක් දැක්කනම් ඒ රූපයේ පිරිසිඳ නොදැක්කකම නිසා, එතන යම් ඇහැක් තිබුණනම් ඇස පිරිසිඳ නොදන්නාකම නිසා අපේ සංකල්පමය වශයෙන් හිතෙන් ගොඩනගාගත්ත ඒ ආස්වාද ජනක භාවය අපි ඇහැ පැත්තේ දකිනවා අර රූපේ පැත්තේ නැවත දකිනවා. ඒකයි ඉතින් මේ චක්කුන් අහෝසේ අතීතෙදි මට ඇහැ තිබ්බා කියලා අපි අමුතුවෙන් ඇහැගෙන කල්පනා කරන්නේ නැහැ තමයි. හැබැයි අතීතෙදි රූපය තිබ්බා කියන එකෙන් කියනවා රූපය බලන්නට මම ඇහැ පරිහරණය කළා. එහෙමත් නැතිනම් අතීතෙදි මම රූපේ බැලුවා කියන එකෙන් ඇහැ පිළිබඳවත් නිකම්ම ඒ අතීතය අනුව යන හිතපත් වෙලා තියෙනවා. ඒ වගේම ඉති රූපාති තත්ත චන්ද්‍රාග ප්‍රතිබද්ධා. ඉති රූපාති මේක තමයි රූපය කියන්නේ කියලා ඒක අනුව චන්ද්‍රාග ප්‍රතිබද්ධ වෙනවා විඥානේ. කොහොමද ඔබ කල්පනා කරනවා දරුවා ඊට පස්සේ අම්මා තාත්තා වටිනකම් නොවටිනකම් සහිත දේවල් මේ ඔක්කොම පින්නතුනේ අපිට අතීතය ඇසුරු වෙන තැන අතීතය අනුව යන තැන තමයි මේ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ. අතීතය අනුව ගොඩනැගිලා කියලා කියන්නේ අතීත අන්තය තුල ඔබට මනස පවතින නිසා තමයි ඔබ කලින් වටිනවා කියලා දැනගත්ත දේවල් නැවත ආස්වාදජනක ලෙස මනසින් හැසිරෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අතීතෙදී යමක් දැකලා නැත්තම් අතීතෙදී දුටු විරූ බවක් නැත්තම් ඒ දුටු විරූ බව නැති වෙනකොට ඒ ධර්මයේ පිළිබඳව පින්නතුනේ ඔබට කවදාවත් කැනැත්තක් උපදින්න පුළුවන් කමක් නැත්තේ. අතීතයේදී යම් කිසි දෙයක් ඔබ දැකලා නැත්නම් දැකපු බවකුත් නැත්නම් ඒ දැකලා නැති දැකපු බවක්වත් ඔබට මතකේ නැති දෙයක් පිළිබඳව ඔබට කිසිම කාලයක ඒ දේ පිළිබඳව කැමැත්තක් උපදින්න හිතේ ඉඩක් නැත්තේ නෑ. ඇයි කැමැත්තක් උපදින්න ඉඩක් නැත්තේ? දැකලත් නැත්නම් දැකපු බවකුත් නැත්නම් ඒ දේ තුළ නැවත කැමැත්ත උපදින්න ඉඩක් නැත්තේ නෑ. එතකොට අපි හැම වෙලාවකදීම හිතේ කැමැත්ත උපදව ගන්න බවක් තියෙන්නේ කලින් සැපසහගත විදිහට අපි රූපය පිළිබඳව හිතලා තිබුණා නම් ඒ සැපසහගත බව අපි විඳින සැපසහගත වේදනාව බාහිර ලෝකේ පවතින දෙයි කියලා අපි හිතාගෙන හිටියනම් අන්න හිතාගෙන ඉන්න අපිට පින්නතුනේ ඒක ලෝකේ නැවත විඳින්න පුළුවන් කියලා හිතක් ඇති වෙනවා. ඒකෝට ඒක අපි හඳුනන්නේ අතීත අන්තය අනුව ගිහිල්ලා. අතීත අන්තය අනුව ගිහිල්ලා තමයි අපි ඒක ආස්වාදජනක ලෙස කල්පනා කරන්නේ. අතීතාන්තයේ අනුව ගිහිල්ලා අපි කල්පනා කරන්නේ හැම වෙලාවකදීම වර්තමාන රූපය පිළිබඳව සිහිය පවත්වන්නට නොදන්නාකම නිසා. එහෙනම් මේ කියන කාරණාව අපි සියුම්ම නුවණින් විමසා ගන්නට අවශ්‍ය කාරණාවක්. වර්තමානයේ තුල රූපේහි ඇත්ත නොදන්නාකම නිසා තමයි අපිට අතීතයත් අනාගතයත් මේ හැමතැනක් පිළිබඳවම මේ කෙලෙස් ධර්මතා ටික පවතින්නේ. ඒකට හේතුව තමයි යම් අතීතයයි කියලා අපි යමක් කියනවා නම් ඒ ඒ මොහොත තුල ඇහැටපත් වූ රූපය පිළිබඳව උප්පන්නව වස්තුක ධර්මයේ පිළිබඳව. ඒ කියන්නේ ඒක ඉපදුණු කල්හි අපිට පුළුවන්කම තිබුණේ නැහැ එතන ඇත්ත ඇති හැටියට දකින්න. ඒ නිසා අපි හිතේ ඇති කරගත්ත වේදනාව කියන ස්වභාවය අපි හිතනවා ඒක බාහිර පවතින දෙයක් කියලා. දැන් අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක් ඔබට පළවෙනිම වතාවට අලුතෙන්ම සින්දුවක් අලුතෙන්ම ගීතයක් ඇහෙනවා. එතකොට පළවෙනි වතාවට අලුතෙන්ම ගීතයක් ඇහෙනකොට ඒ ගීතයේ තියෙන ශබ්දයේ තියෙන එකතු එකතුවත් එක්ක නැතිනම් ඒ ඒ ශබ්ද ස්වභාවය ඔබ ඒ ශබ්දයේ Nirodhe පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා ඒ ශබ්දය එකතු කොට ගන්නා බව නිසා ඔබට ඒ ශබ්දය පිළිබඳව විඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ශබ්දය පිළිබඳව විඳින ඔබට සැපසහගත වේදනාවක් Tamange මනස පැත්තෙන් උපදිනවා. දැන් ඔබට උපදින සැපසහගත වේදනාව එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා සෝමනස්සය කියලා. ඒ සෝමනස්සහගත ස්වභාවය ඔබ දකින්නේ කොහෙත් තිබිලා ආපු දේ හැටියටද අර ගීතය ගීතයේ තිබිලා තමයි ආවේ. නැත්නම් ඒක සද්දයේ තිබිලා ආපු දෙයක්. අපි වර්තමානයේ ඇහෙන ශබ්දය අපි විනිශ්චයකට ලක් කරගන්නේ ඒ ශබ්දය සැපගෙනෙන මට්ටමකින් නැතුව ඒ මට්ටමින්ම නිරුද්ධ වෙලා යනකොට අපි හිත ඇතුලේ ගොඩනගාගත්ත දේවල් ටිකෙන් අතීත ඊට පසුපසු වූ සියලුම ශබ්ද, ඒ කියන්නේ ඊට කලින් හටගත්ත සියලුම ශබ්ද ටිකත් එකතු කරලා අපි එක ගීතයක් නිර්මාණය කරගෙන අපි ගීතයක් රස විඳිනවා. එතකොට ගීතයේ රසවින්දනයක් අපි ලබනකොට ඒ ලබන රසවින්දනය කියන දේ අපි දකින්නේ ගීතයේ අයිති දේ හැටියට නැතිනම් ඒක ගීතයේ තිබිලා එන දේ හැටියට. එතකොට අන්න දැන් අපේ හිතට අපි ඒ සද්දයේ වර්තමාන මොහොතක අපි ඇත්ත දකින්නට නොහැකි වුණ බව නිසා තමන්ගේ මනස තුළ ගොඩනැගුණු ආස්වාද ජනක ස්වභාවය අපි දකින්නට පෙළඹෙනවා ඒක සද්දයට අයිති දෙයක් ඒක සද්දේ පැත්තේ තිබිලා එන දෙයක් හැටියට දැන් ඔබට ඕනෑ තරම් වෙලාවක් අරගෙන අර අහපු shabdයේ පිළිබඳව ඔබට කල්පනා කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ අපි ඒකට ගීතයේ කියන දෙයකට උදාහරණයක් හැටියට එතකොට අපිට පුළුවන්කම තියෙනවා අර ශබ්ද රූපයේ පිළිබඳව කල්පනා කර කර ඕන තරම් වෙලාවක් ඔබට ඒ ගැන මානසිකාරයේ පවත්න්නට හිත පවත්න්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හිත පවත්වන හැම වෙලාවකදීම අර සැපසහගත ගීතේ නැතිනම් සොම්නසක් ඇති කරන හිතට සතුටක් ඇති කරන ගීතේ තමයි ඔබ අහන්නේ. කවදාවත් ශබ්දයේ තුල සැපසහගත බවක් නොතිබුණු තැනක ඒ ශබ්ද රූපේ ආරම්භය ඔබට සැපසහගත බව විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විඳින්න පුළුවන්කම තියෙනවා විතරක් නෙමෙයි ඔබ අතීතයේ අනුව ගියපු ඒ කන සද්ද ආදී ධර්මයේ පිළිබඳව ඔබේ හිත චන්දරාග ප්‍රතිබද්ධව වැසගෙන පවතිනවා. ඒ නිසා තමයි ඔබට මේ ගීතය අහන්නට තිබුණා නම් හොඳයි කියලා හිතක් ඇති වෙන්නේ, අදහසක් ඇති වෙන්නේ. ගීතේ වගේම තමයි රූපය පිළිබඳවත් ඔබට දකින්න ආසයි වෙනවා නම් යම් දෙයක් දරුවව දකින් දකින්න තිබුණා නම් හොඳයි දෙමව්පියෝ දකින්න තිබුණා නම් හොඳයි අපිට ඒ ආදරණීය හැඟීමත් එක්ක අපිට ලෝකේ අතීතයේදී දැකපු දේ අනුසාරයෙන් තමයි පින්නතුනේ අපි හැම දෙයක්ම ගොඩනගන්නේ නැවත නැවතත් ඒක දකින්න තියෙනවා නම් හොඳයි කියන තැනකටපත් වීම සඳහා. එතකොට අපි අතීත අන්තය හැම වෙලාවකදීම ඇසුරු කරනවා. හේතුව අපි දන්නේ නැහැ අතීතය කියන තැන තිබුණු ඇත්ත යථාර්ථය. එනිසා අතීතය අනුව යන බව හැම වෙලාවකදීම මනස තුල තියෙනවා. අතීතයේ අනුව යම් කිසි කෙනෙකුගේ මනස යනවා නම් අන්න ඒ ඒ ස්වභාවයයි මේ මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඔහුට ඒ අතීතයේ අනුව ගිය ධර්මයන් පිළිබඳව ඔහුට හිතෙන විදිහ මොකද්ද හිතන විදිහ කියලා කිව්වේ ඉතින් මේ චක්කුන් අහෝසි මේ මගේ ඇහැ අතීතේ තිබ්බා ඉතින් රූපාතේ මේ රූපත් අතීතේ තිබ්බා එතකොට සත්‍ය චන්දරාග පටිබද්දං හෝති විඥාන. අතීතය හැතිබුණා නම් අතීත රූප තිබුණා නම් ඔබට ඒ අතීතයේදී දැකපු තිබ්බ රූපාරම්භය එක්ක ඔබට කැමති වෙන්න පුළුවන් එක්ක ඔබට අකමැති වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ පවත්නා චන්දරාග පටිබද්ද භාවයට ඉඩක් ලැබිලා තියෙනවා බාහිර පවතින ඒ ඇස සහ රූපය කියන දේ. ඒ විදිහටම කන සහ ශබ්දය කියන දේ, නාසය සහ ගන්ධය, දිව සහ රස, කය සහ පොට්ටබ්බ, මනස සහ ධර්ම එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව බාහිර ඇති බවට කල්පනා කරනවා. ඒ බාහිර ඇති බවට කල්පනා කරන්නේ නිකම්ම නෙමෙයි. එතකොට ඒ දේවල් විඳපු අතීතයේ ඉඳලා ඇහැ තිබුණ පුද්ගලයෙකුට රූප විඳින්න පුළුවන්කම තිබුණා. ඒ රූප දැන් ඕනේ නම් විඳින්න පුළුවන් අනාගතයට උපදව ගන්න පුළුවන් කියනවත් බවත් එක තමයි ඔහුට ඇති වෙන්නේ. එතකොට අන්න ඒ ස්වභාවයට තමයි අතීතං අන්වාගමේති කියලා කිව්වේ අතීතය අනුව කෙනෙක් මනස පවත්වන අතීතං අන්වාගමේති. එතකොට නැවත කච්චායන තෙරුන් වහන්සේ බෙදා දක්වනවා කතංචාවසෝ අතීතං නාන්වාගමේති. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතීතං නාන්වාගමීය කියලා දේශනා කළේ අතීතයේ අනුව යන්නේ නැහැයි කියලා දේශනා කළේ කොතනද? ඉතින් මේ චක්කුන් අහෝසි අතීත අතීත මද්දානං ඉති රූපාති න සත්ත චන්ද්‍රාග ප්‍රතිබද්ධං හෝති විඥානං. ඉති මේ චක්කුන් අහෝසි අතීත මද්දානං. එතකොට අතීතයේදී මගේ ඇස මෙහෙම තිබුණා. ඒ වගේම ඉති රූපාති මෙහෙම රූප තිබුණා කියන එකත් එක්ක න තත්ත චන්ද්‍රාග ප්‍රතිබද්ධං හෝති විඥානං. එහි න තත්ත චන්ද්‍රාග ප්‍රතිබද්ධං හෝති විඥානං. එහි විඥාණය හිත චන්ද්‍රාග ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. තෘෂ්ණාවෙන් ඇලෙන බවකට හිත යන්නේ නැහැ. දැන් මෙතනදී වැදගත්ම දේ තමයි පින්නතුනේ ඇයි චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් විඥානයේ පවතින්නේ නැත්තේ කියන එක. ඒ කියන්නේ දැන් අතීතයේ රූප ඇස තිබුණා රූප තිබුණා කියන එකත් එක්ක න තත්ත චන්දරාග ප්‍රතිබද්ධං හෝති විඥානං එතන ඇයි චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් විඥානයේ චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් එතන යෙදෙන්නේ නැත්තේ. එතකොට එතන චන්ද්‍රාග ප්‍රතිබද්ධ භාවයක් නැති නිසා තමයි විඥාණයෙන් ඒක අභිනන්දනය නොකරන්නේ. අභිනන්දනය නොකරන නිසා තමයි අතීතය අනුව යන්නේ නැත්තේ. එහෙනම් මේක ඇතුලේ තියෙන්නට අවශ්‍යයි නිකම්ම රූපයක් තිබුණා ඇහක් තිබුණා කියන එක ගැන හිතන හිතකට වඩා එහා ගියපු දෙයක්. ඒ කියන්නේ චන්දරාගය එතන න චන්දරාග ප්‍රතිබද්ධං හෝති කියලා කියනවනම් එතන විඥානයේ චන්ද්‍රාග ප්‍රතිබද්ධ වෙන්නේ නැත්නම් ඒ චන්ද්‍රාග ප්‍රතිබද්ධ භාවය නොවෙන්නේ. කැමැත්තෙන් තෘෂ්ණාවෙන් එතන ඇසුරු කරන්නේ නැත්තේයි කියන එක ගැන අපිට ටිකක් විමසා බලන්නට සිද්ධ වෙනවා. ඒකට මේ කාරණාව තමයි ඊටාම වැදගත්ම කාරණාව බවට පත් වෙන්නේ. ඇයි? අපි ඒ අතීත ඇහැ ගැන කොහොමද අතීත රූපය ගැන කොහොම දැක්කොත්ද අපිට චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් ඇති නොවෙන්නේ කියන දැක්ම. එතකොට පින්නතුනේ මේ ශාසනය අපට විශේෂ ධර්ම સિદ્ધාන්තයන් හමුවනවා. ඒ ධර්ම સિદ્ધාන්තයන් අනුසාරයෙන් අප තේරුම් ගත යුතු වෙනවා මේ කතා කරන ධර්මය කුමක්ද නැතිනම් මොන විදිහටද අපි මේ පිළිබඳව තේරුම් ගත යුත්තේ කියලා. ඉතින් ඒ නිසා මෙතනදී මේ ඇහැ රූප චක්කු විඥාන නැතිනම් කන සද්ද ආදී ආයතන ධර්මයන් පිළිබඳව අපි මේ කතා කරගෙන යනකොට අතීතං නාන්වාගමීය කියලා කියනකොට අතීතය අනු යන්න එපා කියලා කියනකොට අපි ඇහැ පිළිබඳව තේරුම් ගත යුතු ධර්මතා ටිකක් තියෙනවා. ඒ තමයි අපිට නුවණක් විදිහට තියෙන්නට ඕනේ අපි ඇහැ පිළිබඳව අපි නුවණින් විමසා බලන්නේ කොහොමද කියන එක. ඒකට කියනවා අභිඥාව කියලා. ඒ වගේම අපි තවදුරටත් ඒක කරුණු සහිතව ඒක පිරිසිඳ දැකීම පිණිස බැලිය යුතු වෙනවා. ඒකට කියනවා පරිඥා කියලා. ඒ වගේම තමයි අපි ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා. ඒකට කියනවා පහතම් කියලා. ඒ වගේම අපි සාක්ෂාත් කළ යුතු බවක් තියෙනවා. ඒකට කියනවා සච්චිකාතබ්බ කියලා. එතකොට අපිට ඒ සඳහා වැඩි යුතු යමක් තියෙනවා. ඒකට කියනවා භාවේ තබ්බ කියලා. එතකොට ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම අභිඥාව, පරිඥාව, ඒ වගේම පහතබ්බ සහ සච්චිකාතබ්බ භාවේතබ්බ කියන මෙන්න මේ ප්‍රධාන කාරණාවන්. එතකොට අභිඥාව කියලා කියන කාරණාව සහ පරිඥාව කියන කාරණාව මෙතනදී අපි වැඩි දුරට පැහැදිලි කරන පැහැදිලි කරන්නට යන්නේ නැතුව මේ කරුණු දෙක එක එක සමානව යන කාරණා දෙකක් නිසා එකට අරගෙන කාරණාව පැහැදිලි කරන්න. මොකද පිරිසිඳ දැකීම කියන තැනම තියෙන්නේ අභිඥා අභිඥාවේ ලක්ෂණය. එනිසා දැන් ඇහැ කියන ආයතනය අපි අරගෙන බැලුවොත් නැතිනම් ඇහැ කියන දේ අරගෙන බැලුවොත් ඇහැ කියන දේ පිළිබඳව අපිට අභිඥාවක් නැතිනම් පරිඥාවක් තියෙන්නට අවශ්‍යයි. ඇහැ කියන දේ පිළිබඳව ඇහැ අපිට පහතබ්බ ධර්මයක් හැටියට අප තේරුම් ගන්නට අවශ්‍යයි. ඇහැ කියන දේ අපි සච්චිකාතබ්බ ධර්මයක් හැටියට තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඇහැ පරිඤ්ඤයයි ඇහැ කියන එක ඒ වගේම ප්‍රහාතව්‍යයි ඇහැ කියන එක සච්චිකාතම්මයි. එතකොට කොහොමද අපි මේ දේ උපදවා ගන්න? දැන් මේ ටික නැත්තම් මේ ටිකේ නුවණ නැත්තම් අතීතං නාන්වාගමීය කියලා කතාවක් කවදාවත් යෙදෙන්නේ නැහැ. අතීතය අනුව යන්නේ නැතුව ඉන්නවා කියන එක යෙදෙන්නේ නැහැ. අතීතය අනුව යන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ මේ අතීතයේදී අතීතය ගැන හිත හිත අපි මේ ෂෝක් කරන්නටු ඉන්නවා කියන තැනකින් සාමාන්‍ය ජීවිතේ අපි කතා කරන තැනකින් නෙමෙයි. එතකොට අතීතං නාන්වාගමීය කියලා කියන්නේ එතනට මහ විශාල අර්ථයක් තියෙනවා. අතීතයේදී තිබුණා නම් ඇහැ රූප කියන දෙකක්. එතකොට ඒ ඇහැ රූප දෙක පිළිබඳව චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් විඥානයේ යෙදෙන්නේ නැත්නම් ඒ විඥානයේ යෙදෙන්නේ නැත්තේ කුමන දර්ශනයක් නිසාද කියන එක ගැන අපට මෙතනදී විශේෂයෙන් පැහැදිලි කරගන්නට වෙනවා. අන්න ඒක පැහැදිලි කරගැනීමේදී ඇහැ පිළිබඳව අපි පවත්වන දර්ශනය කුමක්ද? චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් යෙදෙන්නේ නැති වෙන්න. එදෙනම් තණ්හාවෙන් අල්ලගන්නේ නැති වෙන්න අපි ඇහැ පිළිබඳව අපි තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද? ඇහැ පිළිබඳව අපි අල්ලගන්නේ කොහොමද කියන එක ගැන අපිට නුවණින් විමසා බලන්නට වෙනවා. අන්න ඒක විමසා බලනකොට පින්නතනේ අපිට පේනවා ඇහැ කියන එක පරිඤ්ඤීය ධර්මයක්. ඇහැ කියන එක පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් හැටියට. එතකොට ඇහැ පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් හැටියට දකිනකොට මොකද්ද මේ පිරිසිඳ දැක්ක යුතුයි කියලා කියන්නේ? අපි දන්නවා දුක දුක්ඛ ආර්ය සත්‍ය අපි කියනවා දුක පිරිසිඳ දැක්ක යුතුයි. ස්කන්ධ ධර්මයන් පිරිසිඳ දැක්ක යුතුයි කියලා. එතකොට ඇහැ කියන එක අපි දුක්ඛ ආර්ය සත්‍යයට අයිති දෙයක් ලෙස ඒ වගේම රූපය කියන එක දුක්ඛ ආර්ය සත්‍යයට අයිති වන දෙයක් ලෙස අප පිරිසිඳ දැක්ක යුතුව පවතිනවා. ඇහැ කියන එක දුකට අයිති දෙයක් හැටියට දුක්ඛාර්ය සත්‍යයට අයිති දෙයක් හැටියට අපි පිරිසිදු දැක්ක යුතුව පවතිනවා. එතකොට ඒක තමයි එතන තියෙන පරිඥාව බවට පත් වෙන්නේ. එහෙම පරිඥාව ඇති කරගත්ත කෙනෙක් එයා ඇහි තියෙන ලක්ෂණය දකිනවා. ඇහි තියෙන ලක්ෂණය මොකද්ද? අවිද්‍යා කර්ම සංහා ආහාර කියන මේ හේතු ටික නිසා ඇහැ උපදින බව ඒ වගේම ඊට සමානුපාත වූ රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මතා ටික නිසා ඉපදුණු ඇහැට ගෝචරවන ආකාරය පිළිබඳව එයා නුවණින් කල්පනා කරලා බලනවා. එතකොට එයාට පේනවා ඇහැ ඉපදුනේ ආහාර ප්‍රත්‍යයෙන්. ඇහැ කියන එක ඉපදුනේ ආහාර ප්‍රත්‍යයෙන්. එතකොට කබලින්කාර ආහාර ප්‍රත්‍යයෙන් ඇහැ කියන දේ උපදිනකොට ඒ ඇහැ කියන දේ උපදවන්නට හේතු ආත්ම භව සංඛ්‍යාත දේ ඇති කරන්නට අවිද්‍යා කර්ම සංහා කියන මේ ටික ප්‍රත්‍ය ධර්මතාවයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ටිකේ උපකාරය ඇතිව අපට ඇහැ කියන දේ ආහාර ප්‍රත්‍යයෙන් ඉපදෙනකොටම ඇහැ ඇති බවට යම් කිසි කෙනෙකුට ගොඩ නැගෙන්නේ රූපය කියන දේ ගෝචර වුණොත් විතරයි. ඒ නිසා රූපයට පෙන්වන්නේ මේ ඇහැට පෙන්වන හේතු ටිකමයි. එයාට පේනවා මේ හේතු ටික ඇති කල්හි ඇස ඇති වෙලා රූපය හටගෙන තියෙනවා. එතකොට ඇසේ ඇති බව සහ රූපයේ ඇති බව නැතිනම් ඇස හටගත්ත බව සහ රූපයේ හටගත්ත බව තිබුණේ මෙන්න මේ විදිහේ හේතු ටිකක් ඇතිකල්හි කියලා ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. හේතු ටිකක් ඇතිකල්හි ඇහැ කියන ධර්මය හටගත්තා. මේ හේතු ටික ඇතිකල්ලි තමයි රූපය කියන ධර්මය හටගත්තේ. ඒකට ඇහැ රූප දෙක තිබුණොත් තමයි ඒ අනුවගේ විඥානය කියන දේ ප්‍රකට වෙන්නේ. ඒකට නැතිනම් චක්කු විඥානය කියන දේ ප්‍රකට වෙන්නේ ඒ අනුව ගිහිල්ලා. එතකොට අපිට පේනවා පින්නතුනේ ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ ධර්මතා තුනම හටගත්තේ. නැතිනම් මේ ධර්මතා තුනටම මෙන්න මේ ධර්ම සමவாயයෙන් හේතු නිසා හටගත්ත හේතු නිසා සකස් වන ධර්මය. හේතු නිසා සකස් වුණා නම් ඒ ධර්මයන්ට තියෙන පොදු ලක්ෂණය තමයි හේතු නැති වෙනකොට නැතුව යන බව. ඒකට අපි කියනවා සංකත ලක්ෂණය කියලා. නැතිනම් සංකත දුක්ඛ ලක්ෂණය කියලා. එතකොට මේ මේ ධර්මය හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයකින් යුක්තයි. එයා ඇහැ පිළිබඳව පරිග්‍රහණය කරනවා, රූපය පිළිබඳව පරිග්‍රහණය කරනවා, ඇහැ රූප පිළිබඳව පරිග්‍රහණය කරනකොට පින්නතුනි එයාට ලැබෙනවා ඇහැ කියන එක අනිත්‍ය ධර්මයක්, ඇහැ කියන එක සංකත ධර්මයක්, ඇහැ කියන එක පටිච්චසමුප්පන්න ධර්මයක් කියලා එයාට නුවණක් ඇති වෙනවා. අන්න ඒකට තමයි පරිඤ්ඤයයි කියලා කිව්වේ ඇහැ පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ. එතකොට ඇහි පරිඤ්ඤය භාවයේ තමයි පින්නතුනේ අපට අද මෙනෙහි කරන්නට අවශ්‍ය. ඇහැ පිරිසිඳ දැකීම පිණිස තමයි අපිට මානසිකාර්යය පැවැත්විය යුත්තේ. එතකොට මේ විදිහට ඇහැ පිළිබඳව අපි මානසිකාර්යයක් පවත්වාගෙන යනකොට අතීත වූ ඇහැ පිළිබඳවත් වර්තමාන වූ ඇහැ පිළිබඳවත් අපිට සමානව දකින්නට පුළුවන් කමක් තියෙනවා. ඒ තමයි අපි මේ විදිහට ඇහි ලක්ෂණය දකිනකොට පින්නතුනේ ඒක අතීතයේදී ඇස රූප තියෙන දෙකටත් පොදුයි වර්තමානයේ තියෙන දෙයටත් පොදුයි මේ හැමතැනකම ඇහැ කියලා කියනවා නම් මේ ඇහැ හටගෙන තියෙන්නේ මෙන්න මේ හේතු ටිකෙන් මේ හේතු ටික නැති වෙනකොට ඒ ඒ තැන ඇහැ නිරුද්ධ වෙලා තියෙනවා ඇහැ නිරුද්ධ වුණා නම් ඒ ඒ තැන ඇහැ නිරුද්ධ වූ කල්ලි රූපේ තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ රූපයක් නිරුද්ධ වෙලා තියෙනවා එහෙනම් මේට කලින් දැකපු දේ අපට නැවත දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. අනිත්‍ය වූ හේතු ටික නිසා ගොඩනගපු නැතිනම් හේතුන්ගෙන් හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා ගිහිල්ලා නම් වෙනතුනේ කොයිම වෙලාවකවත් අපට ඒ දේ නැවත උපදව ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔහු ඇහැ පිරිසිදු දැකීම තුළ ඔහුට උපදිනවා නුවණක්. ඒ තමයි ඇහැ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කියන එක. එතකොට ඒ ඇහැට ගෝචර වුණ රූපේනොත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන තැනටයිපත් වෙන්නේ. ඒකෙන් කියන්නේ ඔබ දැකපු තව රූප ගොඩාක් මේ ලෝකෙ තුල තියෙනවා කියලා ඔබ හිතනවා නම් අපිට අදහසක් සංකල්පනාවක් තියෙනවා නම් අපි දකින්න නැතුව ඒ රූප තියෙනවා කියලා උදාහරණයක් ඇටියට ඔබට පසුපසින් තියෙන රූප තියෙනවා කියලා ඔබට අදහසක් තියෙනවා නම් ඒ දේවල් තියනවද නැද්ද කියන එක ගැන නෙමෙයි මේ කාරණාව තුළ කතා කරන්නේ. මොකද ඇතම් කෙනෙක් මඤ්ඤණා කරනවා, ඇතම් කෙනෙක් කල්පනා කරන්නට යනවා, නුනුවණින් හිතනවා. එතකොට දැන් මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. හැබැයි එතකොට මේ ලෝකේ එහෙනම් මෙහෙම දෙයක් නැද්ද? මේ අවස්ථාවට ඉපදිලා නැති වෙලා යනවද? කියලා ඒකත් අර භෞතික ලක්ෂණයක් විදිහට දකිනවා මේ මේ මොහොතට ඉපදිලා නැති වෙලා යන එකක්ද තියෙන්නේ, මැවෙනවා කියන එකක්ද කියන්නේ. පින්නතනේ මේකෙන් විස්තර කරන්නේ එළිය තියනවද එහෙමත් නැතිනම් නැතිද කියන කාරණාවක් පිළිබඳව නෙමෙයි. එළිය තියෙන දෙයක් පිළිබඳව තියනවා කිව්වත් නැහැ කිව්වත් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වත් ඒ තියෙන තැනම වැරදි නිසා ඒ කතා කරන හැම තැනක්ම පින්නතනේ අවිද්‍යාව ඇතුලේ. එනිසා මේ විවරණය කරන්නට යන්නේ භෞතික ලෝකයක් තියනවා හෝ නැහැ හෝ කියන කාරණාව නෙමෙයි ලෝකයේ ඇති බවට හම්බ වෙන්නේ මෙන්න මේ හේතු ටික ඇති කල්හි එතකොට මේ හේතු ටික මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට ඒ ටික නිරුද්ධ වූ කල්හි නිරුද්ධ වූ දේ දැන ගැනීමට අපිට වෙනම දෙයක් ඇත්තේ නැහැ. අර නිරුද්ධ වූ ආරම්මණය පිළිබඳ නැවත අරමුණු කරලා අතීතයේ අරමුණු කරලා දෙයක් දැනගන්න පුළුවන්. හැබැයි ඒ අරමුණු කරලා දැනගන්න බව තියෙන්නේ වර්තමානයේ. ඒක කරන්නේ. එතකොට අපිට මේ ඔස්සේ පෙනෙනවා පින්නතුනේ මේ මොහතකට හටගෙන ඉතිරි නැතුව නැති වෙන ධර්මයක් මිසක මේ ලෝකේ පරමාර්ථ වශයෙන් දේවල් එළියේ නොවෙනස්ව තියනවා නෙමෙයි කියන එක පිළිබඳව අපිට අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි සච්චිකාතබ්බයි කියලා කිව්වේ. කියන්නේ පරිඥාතබ්බන් කියලා කිව්වේ. පිරිසිඳ දැක්කේ toyi කියලා. අපි නුවණින් මේ විදිහට ආයතන ධර්මයන් පරිග්‍රහණය කරනකොට අපට පේනවා අතීතයේ ඉඳලා රූප තිබ්බා කියලා අපිට යම් සංකල්පනා තිබුණා නම් අතීතයේදී ඒ රූප දැකපු බව තිබුණා කියලා හිතනවා නම් අන්න ඒ හිතන වැරදි දැකීමට ඉඩක් නැහැ. හේතුව අපිට පේනවා ඇහි නිරෝධය නැතිනම් ඇහැ කියන දේ හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක් රූපේ කියන දේ හටගෙන ඉතුරු නැතුව නැති වුණ දෙයක් කියලා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එතන ඒ සංකත ලක්ෂණය දකින බව නිසා ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතිවේද කරනවා කියලා. එතකොට මේ ඇහැ පිළිබඳව, කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතිවේද කිරීම තුළ පින්නතුනේ කිසිම ආකාරයකින් එතනදී නැවත අනුව යෑමකට දෙයක් ඇත්තේ නැහැ. ඒකයි අතීතං නාන්වාගමීය කියලා කිව්වේ. අතීතයේ අනුයෑමක් ඇති වෙන්නේ නැහැ. අනුයෑමක් ඇති වෙන්නේ නැත්තේයි අර පිරිසිඳ දැකීම නිසා එතන පවත්නා සත්‍ය ලක්ෂණය, ඒවත් දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගෙන තියෙනවා. එතකොට දෙවෙනි කාරණාව හැටියට අපි කියව පහතබ්බයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් වික්ඛවේ පහතබ්බ. එතකොට ඇස කියන එක ප්‍රහාතව්‍ය ධර්මයක්. රූපාපහතබ්බ රූප කියන එක ප්‍රහාතව්‍ය ධර්මයක්. එතකොට ඇහැ ප්‍රහාණය කළ යුතු දෙයක්, රූප ප්‍රහාණය කළ යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන එක තැනක බුදුරජාණන් වහන්සේ මේක පිරිසිදු දකින්න කියලා කිව්වා තවත් තැනක දේශනා කරනවා මේක ප්‍රහාණය කරන්නට කියලා. එතකොට දැන් මේ ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ කෙවදු මට්ටමේ ඇහැක්ද කියන එක ගැන අපට නුවණක් තියෙන්නට ඕනේ. එතකොට අපි පිරිසිඳ දැක්ක යුතු මට්ටමේ ඇහැ ගැන කතා කළේ දුක්ඛ ආර්ය සත්‍ය කියන තැනින්. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් දුක්ඛ නිරෝධය පිළිබඳව කතා කරනවා මිසක දුක කියන දේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රහාතව්‍යයි කියලා දේශනා කරන්නේ නැහැ. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රහාණය කරන්නට කියලා දේශනා කරන්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය යම්කිසි කෙනෙක් ප්‍රහාණය කරන්නට ගියොත් ග්‍රහණය කිරීම නිවනයි කියලා කිව්වොත් ඒක පැවැත්මක් නෑ. නැතිනම් සෝපදිශේෂ අනුපදිශේෂ නිබ්බාණයයි කියලා නිර්වාණය කොටස් දෙකකට බෙදන්න බෑ. මොකද මේ ස්කන්ධ ටිකත් එක්කම නැති වෙලා යන්නට වෙනවා. අන්න ඒ නිසා මෙතනදී පහතබ්බයි කියලා කියන්නේ කුමන ධර්මයේද? ප්‍රහාත ප්‍රහාතව්‍ය ධර්මය හැටියට දක්වන්නේ සමුදේ සත්‍යනේ. සමුදේ සත්‍ය තමයි ප්‍රහාණය කළ යුත්තේ. එතකොට චක්කුම් වික්කවේ පහා සම්බන්නම් ඇස කියන එක ප්‍රහාණය කළ යුතු නම් පින්තුනේ ප්‍රහාණය කළ යුතු ඇස කුමක්ද? ඒ ඇස සමුදේ සත්‍යයට අදාළ වුණ ඇසක්. ඒ ඇස කියන එක අර අපි කියවනේ චන්ද්‍රාග විනිබද්ධ භාවයෙන් යුක්තයි කියලා. අපි අතීතය අනුව යනකොට අපි කිව්වා ඒක චන්ද්‍රාග විනිබද්ධ භාවයෙන් යුක්තයි කියලා. අර නිරුද්ධ වුණ ඇස පිළිබඳව චන්දරාග විනිබද්ධ භාවයෙන් නැවත නැවත ඒ ඇස ඇසුරු කරන්න පුළුවන් නම් රූපේ ඇසුරු කරන්නට පුළුවන් නම් පින්නතුනි අන්න ඒකට තමයි චන්දරාගය ඇතිවෙන්න පුළුවන්කම මේක ඇතුලේ තියෙනවා කියලා කියන්නේ. අන්න ඒ මට්ටමේ ඇහැ ප්‍රහාණය කළ යුතු වෙනවා පින්නතුනි. චන්දරාග විනිබද්ධ භාවය සඳහා ඔබට යම් ඇහැක් හම්බ වෙනවා නම් ඒ ඇහැ ඒ රූපය ප්‍රහාණය කළ යුතු මට්ටමක්. මොකද කොයි වෙලාවකවත් ඔබට චන්ද්‍රාග සාගත මානසික මට්ටමක නැතිනම් ඒ මනෝවිඤ්ඤාණ මට්ටමේදී ඔබට ඇසේ කෘත්‍ය දර්ශන කෘත්‍ය කියන දේ නෙමෙයි. නැතිනම් කර්ම සහගත සිතක් ඇතුලේ ඔබට පේනවා කියන පෙනීම කියන දේ සිද්ධ කරන සිත නෙමෙයි එතන පවතින්නේ. ඒ ඇහැ නෙමෙයි තියෙන්නේ. කොටිම කියනවා නම් මෙතන පොතක් තියෙනවා කියලා ඔබ දැනගන්නකොට ඔය දර්ශන කෘත්‍ය කියන ටිකට අදාළ වෙන්නේ පෙනීම කියන මාත්‍රය විතරයි. එතකොට ඒකේ පෙනීම කියන මාත්‍රය පමණක් වෙනකොට පින්නතුනේ ඒක පෙනීමෙන් එහාට දෙයක් ඒක ඇතුලේ පොත කියන බවක් ඇත්තේ නැහනේ. එතකොට ඒක ඇතුලේ පොතයි කියලා දෙයක් පොතයි කියලා අපිට හඳුනා ගන්නට දෙයක් ඒකේ තිබුණේ නැහැ පෙනීම කියන දේ ඇතුළේ. යම් කිසි මට්ටමකින් පෙනීම කියන දේ ඉක්මවා ගියපු මට්ටමක නැතිනම් පෙනීම දර්ශන කෘත්‍ය සිද්ධ වුණ දේ ඉක්මවා ගිහිල්ලා තමයි අපි පොත කියලා යමක් දැනගත්තේ. එතකොට පොත කියලා යමක් අපි දැනගත්තා නම් අන්නේ දැනගත්ත දේ නැවත ඇහැ පැත්තෙන් අපි දකිනවා නම් නැවත රූපේ පැත්තෙන් දකිනවා නම් අන්න එතන තමයි පින්නතුනේ වරද තියෙන්නේ. ඒ කියන්නේ අපි දැනගන්න දේ අපි හැම වෙලාවකදීම හිතනවා බාහිර ලෝකයේ පවතින දේවල් හැටියට. අපි මේ මනෝ විතර්ක අපි ලෝකේ පවත්නවා. අර කුම්මෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ විතර්ක හකුලෝ ගන්නට කියලා. අපි මනෝ විතර්ක ඒ ඒ ద్వාරයන්ගෙන් අපි එළියට දානවා හැම වෙලාවකදීම. සිතේ ඇතිවන මනෝ විතර්කයන් අපි හිතනවා ඒක රූපයට අයිති දේවල්, සද්දයට අයිති දේවල්, ගන්ධයට, රසයට, ස්පර්ශයට අයිති දේවල් හැටියට අපි කල්පනා කරනවා. අන්න එහෙම කල්පනා කරනකොට තමයි පින්නතුනේ ඒ නිමිත්ත ආස්වාදනය කරමින් අපේ හිත නැවත නැවත චන්දරාග විනිබද්ධ භාවයකට යන්න පුළුවන්කම තියෙනවා. අපි රූපය ඇහැට රූපයක් ගැටුණට පස්සේ ඇහැට රූපය ගැටුණු රූපය ආරම්භය අප කල්පනා කරනවා පින්නතුනේ ඒකේ නිමිත්ත ආරම්භය ආස්වාදජනක ලෙස කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ මේ කාරණාව පිළිබඳ උද්දේශ විභංග සූත්‍රයේදී බොහොම ලස්සනට දේශනා කරලා තියෙනවා. ඒකත් මහා කච්චායන මහරහතන් වහන්සේ තවත් විභජනයට ලක් කරලා නැතිනම් බෙදා දක්වපු ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් උද්දේශ විභංග සූත්‍රය. ඒකට උද්දේශ විභංග සූත්‍රය තුළ ඒ කාරණාව තවදුරටත් පැහැදිලි කරනවා. චක්කුණා රූපන් දිස්වා ඇහෙන් රූපයක් දැකලා ඉවර වුණාට පස්සේ ඒ දැකපු රූපය පිළිබඳව රූප නිමිත්තානුසාරී විඥානං හොති ඒ විඥාණය රූප නිමිත්ත අනුසාරීව වාසය කරන රූප නිමිත්ත අනුව හැසිරෙනවා. එතකොට විඥානයේ රූප නිමිත්ත අනුව හැසිරෙනකොට අන්න ඒ රූප නිමිත්ත පිළිබඳව තමන්ගේ මනෝභාවය තුළින් ගෙනල්ලා දෙන සියලුම සංකල්පනා අර රූප නිමිත්තට තියලා බඳිනවා. ඒකේ තියලා කල්පනා කරනවා. එතකොට මොකද වෙන්නේ? රූප නිමිත්තස්සාද ගතිත භාවයක් ඇති වෙනවා. රූප නිමිත්තේ ආස්වාදජනක බව අපි විඳින්නට පටන් ගන්නවා. ඒකත් එක්ක අපි එකතු වෙනවා. එතකොට ඒකත් එක්ක බැඳෙනවා අපි. දැන් අපි බැඳෙන ලක්ෂණය නැතිනම් අපිට ඒක අර ආපු ඇහැට රූපය දැක්ක කියන බව ඉක්මවා ගිහිල්ලා දැකපු බව නිසා අපි හිතලා දැනගන්න දේවල් ටිකත් එක්කම අපි අර රූප නිමිත්තට තියලා ගැට ගැහුවාම අපි හිතනවා පින්නතනේ අපි ආදරය කරන දරුවා එළියේ ජීවත් වෙනවා කියලා. ආදරය කරන අම්මා තාත්තා නැතිනම් වටිනකම් සහිත දේවල් ලෝකේ තියෙනවායි කියලා. අන්න ඒ මට්ටම අපිට ඇති වෙන්න පින්නතුනේ මේ සමුදේ මට්ටම නිසා. සමුදේ මට්ටම කියලා කියන්නේ ඇහැ සමුදේ නිස්සිත වූ ඇහැ අපි දැක්කේ නැහැ. අනේ සමුදේ නිස්සිත වූ ඇහැ ප්‍රහාණය කළ යුතු මට්ටමේ ඇහැ. සමුදේ නිස්සිත වූ රූපය ප්‍රහාණය කළ යුතු මට්ටමේ රූපයක්. ඔය ප්‍රිය මනාප කියලා ඔබට රූපේ පැත්තෙන් දේවල් හම්බ වෙන දේ ඒක ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කරන්න කියලා කියන්නේ භෞතික වස්තුව අයින් කරලා දාන්න කියන එක නෙමෙයි. එතනදී ඇස ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ අර අපි සාක්ෂාත් කරන්නට ගියපු නැතිනම් අපි පිරිසිදු දකින්නට ගියපු මට්ටමේ අර මහා භූත සහ ප්‍රසාද රූප මට්ටමේ ඇහැ අයින් කරන්න කියන එක නෙමෙයි ඇහැ ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ. අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී අනේපිඬු සිටුතුමාට පැහැදිලි කරන්නේ අනේපිඬු සිටුතුමාට දේශනා කරන්නේ සරියුත්තරන් වහන්සේ ඔබේ සිතට ඇසැසුරු නොවේවා රූපැසුරු නොවේවා කියන. එතකොට අන්න ඒ මට්ටමින් මේ ඇහැ දුරු කරන්නට කියලා කියන්නේ අර අපි නැවත විඥාණය ඇස ඇසුරු කරන කම දුරු වෙන්නට ඕන. එහෙම වුණාම මොකද්ද හම්බෙන්නේ නැත්තේ? ඇහැ හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද්ද හම්බ වෙන්නේ නැති රූප හම්බ වෙන්නේ නැහැ. ඇයි? අපි දකිනවා ඇහැ රූප ධර්මයන් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දේවල් හැටියට. ඒ නිසායි ඒ ඇහැ ඒ රූප ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. ඒ කන ඒ ශබ්ද ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. වෙනතනේ ඇහැ යම් කෙනෙක් ප්‍රහාණය කරලා නම් එයාට ඒ රූප තියෙන්න පුළුවන් කමක් නෑ. රූප ප්‍රහාණය කළ කෙනෙක්, ඒ කන ප්‍රහාණය කරපු කෙනෙක්, ඒ ශබ්ද ප්‍රහාණය කරපු කෙනෙක්, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ, මනස, ධම්ම මේ දේවල් ප්‍රහාණයටපත් කරපු කෙනෙක්. එතකොට මේ දේවල් ප්‍රහාණයටපත් කළා කියලා කියන්නේ යාට රූප පේන්නේ නැහැ කියන එක නෙමෙයි. දර්ශන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. එයාට රූප පේනවා. ඒ පේන රූපය කියන දේ එයාට කොයි වෙලාවකවත් ලෝකේ ඇති බවට ගන්න තැනක එයා ඇත්තේ නැහැ. නැවත මනසින් දැනගන්නකොට දැනගන්න දේ එයා ලෝකේ තියෙනවයි කියලා රැවටෙන මෝඩකමක් එයා තුළ ඇත්තේ නැහැ. එනිසා යම්කිසි කෙනෙකුට අතීත රූපය අනුව යන්නේ නැත්නම් අතීතං නාන්වාගමීය කියලා කියනවා නම් ඇයි අනුව නොයන්නේ කියලා දකින්නට ඕන. වෙනතුනේ අතීතයේ අනුව කෙනෙක් යන්නේ නැත්නම් එයා අතීතය අනුව යන්නේ නැත්තේ අතීතයේ ඇහැ නැති වුණොත් විතරයි. අතීත රූපේ නැති වුණොත් විතරයි. අතීත කන නැති වුණොත් විතරයි. අතීත ශබ්ද නැති වුණොත් විතරයි. අතීත ඇහැ තිබුණොත් එයා අතීතය අනුව යනවම තමයි. අතීත රූප තිබුණොත් එයා අතීතය අනුව යනවම තමයි. එනිසා චන්දරාග ප්‍රතිබද්ධ භාවයක් දුරු කරන්න ඕන නම් කෙනෙකුට එයාට නැති කරන්න වෙනවා පින්නතුනේ අතීත ඇහැ අතීත රූපේ. එතකොට ඒක නැති කරන්න කියලා කියන්නේ එයාට ඒ ගැන හිතන්න බෑ කියන එක නෙමෙයි. ඒ දේවල් නැති කරන්න කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ samudaya නිස්සිත ඇහැ. samudaya නිස්සිත නැත්නම් samudaya මගින් ගත්ත ඇහැ. samudaya මගින් ගත්ත රූප දුරු කළ යුතු මට්ටමක තියෙනවා. මේක ඊටාම සියුම් කාරණාවක් අපට නුවණින්ම තේරුම් ගන්නට අවශ්‍ය කාරණාවක්. ඒකට එක මට්ටමකින් පිරිසිදු දකින්න කියනවා ඇහැ කියන දේ. අතීත ඇහැ කියන දේ පිරිසිදු දකින්න. ඒකට රූපේ පෙනුනේ කොහොමද? ඇහි යථාර්ථය මොකද්ද කියලා අපි මේක හොඳට නුවණින් සම්මර්ෂණය කරලා බලන්නට ඕනේ. එතනට අයිති පින්නතුනි සතර මහා ධාතු සහ උපාදාය රූපයන් කියන එක. ඒකට ඒ ප්‍රසාද රූපයන්ගේ තිබුණු උපවත් භාවයට බාහිර වර්ණ රූපයේ ගැටුණු බව. ඒකට මේ ධර්මයේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව ඔක්කොම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ හටගෙන ඉතුරු නැතුව මේ ධර්මය නිරුද්ධ වෙනකොට පින්නතුනේ මෙන්න මේ කියන කාරණාව පිරිසිදු දැකීමයි ටිකක්. මේක ප්‍රහාණය කරන්න කිව්වේ නැහැ. එතකොට ප්‍රහාණය කරන්න කියලා කියන්නේ මොකද්ද? අර අර වගේ ධර්මතා ටිකක් ඇති තැනක කෙනෙක් හිතනවා නම් ඒ රූපේලිය තිබුණා ඒ රූප දැකපු ඇහැ තිබුණයි කියලා නැත්නම් ඇස් ඇති මම හෝ ජීවත් වුණා කියලා හිතනවා නම් අන්න ඒ මට්ටම පින්නතුනේ ප්‍රහාණය කළ යුතු මට්ටමක්. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න. පිරිසිඳ දැක්විය යුතු දේ පිරිසිඳ දකින්න. ඊළඟ කාරණාව තමයි සච්චිකාතබ්බ භාවය. සච්චිකාතබ්බයි කියලා කියන්නේ සාක්ෂාත් කළ යුතුයි කියන එක. එතකොට සාක්ෂාත් කළ යුතු වෙන්නේ පින්නතුනේ මේ Nirodhe කියන දේ. එතකොට සච්චිකාතබ්බ ධර්මයන් පිළිබඳ අපි විමසා බලනකොට අපිට ඇහැ පිළිබඳවම විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. ඇහැ සච්චිකාතබ්බයි. ඇහැ කියන එක සාක්ෂාත් කළ යුතුයි. ඇහැ සාක්ෂාත් කළ යුතු වෙන්නේ කොහොමද? සාක්ෂාත් කළ යුතු වෙන්නේ නිර්වාණය. එතකොට ඇහැ පිළිබඳ සාක්ෂාත් කළ යුතුයි කියනකොට පින්නතුනේ මෙතනදී සාක්ෂාත් කළ යුතු වෙන්නේ කුමන ඇහැක් ගැනද? මේ කියන්නේ ඇහි නිරෝධයේ සාක්ෂාත් භාවය. එතකොට නිරෝධය ගැන කතා කරනකොට පින්නතුනේ අපි නිරෝධයේ දෙපැත්තක් කතා කරනවා. මොකද්ද කතා කරන දෙපැත්ත. එක පැත්තකින් හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා මේ එක්ෂණිකව හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයේ පිළිබඳව අපි කතා කරනවා. ඇහැ සහ රූප කියන මේ ධර්මයන්ගේ ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවන මේ හටගෙන ඉතුරු නැතුව නැතිව යන ස්වභාවය පිළිබඳව අපි කතා කරනවා. අන්න ඒකට කියනවා පින්නතින ක්ෂණික නිරෝධය කියලා. එතකොට ඇහැ පිළිබඳව අවබෝධ කරනවා ඇහි Nirodhe ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන්. ඒ විදිහට ඇහි Nirodhe පිළිබඳව කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරනකොට ඔහුට ඇහැ අනුත්පාද Nirodhයකට ලක් වෙනවා. ඇහැ අනුත්පාද Nirodhයකට ලක් වෙනවා. ඒ කියන්නේ මත්ෙහි ඇහැ ඇති බවට අරගෙන දෙන්නට ඇහැක් උපදවන්නට හේතු වෙන යම් අවිද්‍යාවක් තිබුණා නම් ඒ අවිද්‍යාව නැහැ. දැන් ඇයි ඇහැ අපි සාක්ෂාත් කරලා තියෙනව කොහොමද? මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට. අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියලා පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් හැටියට අපි ඒ පිළිබඳව පවත්ලා තියෙනවා මානසිකාරය. එතකොට පින්නතුනේ ඔන්න අපිට Nirodhe පැත්තෙන් අපි මේක ටිකක් ගැඹුරින් අපිට තේරුම් ගන්නට තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට Nirodhe පිළිබඳව අපි අවබෝධ කිරීම තුළ එක පැත්තකින් ඇහැ කියන එක අපි අනුත්පාද Nirodheකට ලක් කරනවා. ඒ කියන්නේ නැවත නොහට ගන්න බවට පත් කිරීමක්. නැවත නොහට ගන්න බවට පත් කිරීමක්. එතකොට Nirodhe අපි සාක්ෂාත් කළා. ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව සාක්ෂාත් කළා. ඒ පැත්තෙන් අපි ඒක ඒකේ Nirodhe දකිනකොට අපි නිර්වාණය කියන දේ නැතිනම් අනුත්පාදය කියන දේ අපිට ලැබෙනවා. අනුත්පාදය කියලා කියන්නේ ඇහැ නොහට ගන්න බවට පත් නැවත ඇස ඇසුරු කරන්න පුළුවන් කමක් නැහැ. එයාට පේන්නේ ඇහි Nirodhe විතරයි. ඇහැ මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ. එයා දකින්නේ රූපේ Nirodhe කියන දේ මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන දේ. ඇහි Nirodhe සහ රූපේ Nirodhe දකින්නේ කෙනාට පෙන්තුනේ ඒ ධර්මයන් ලෝකේ පවතිනවා කියලා කවදාවත් අදහසක් ඇත්තේ නැහැ. තියෙන දේවල් අරඹයා කල්පනා කරන්නට ඕනේ. තෘෂ්ණා මිශ්‍රිත වේ දේවල් අසුරු කරනවා කියලා ඔවුන්ට සංකල්පනා පවත්වන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ අවිද්‍යාව දුරුයි. ඒ කෙලෙස්ේ දුරුයි එතන. අන්න එබඳු පුද්ගලයෙකුට ඒ කියන්නේ දැන් අපි ඇහැ පිළිබඳව කතා කළා කොහොමද? පිරිසිදු දැක්කේ තු මට්ටමක් තියෙනවා. ඒ ඇහිම තියෙනවා පිරිසිදු දැක්කේ තු මට්ටම වගේම ප්‍රහාණය කළේ තු මට්ටම. ප්‍රහාණය කළේ තු මට්ටම වගේම ඒ ඇහි තියෙනවා සාක්ෂාත් කළේ තු මට්ටම. එතකොට මෙන්න මේ විදිහට ඇහැ කියන දේ දකින්න නම් අපිට තියෙනවා භාවයේ සබ්බ ධර්මයන් භාවිත කරන්නට. ඒ කියන්නේ වැඩි යුතු ධර්මයන් වඩන්නට වැඩි යුතු ධර්මයන් වඩනවා කියලා කියන්න තියෙන අපිට කායගත සතිය වෙන්නට පුළුවන් වැඩි යුතු එක ධර්මයක් විදිහට කතා කරනවා නම් එතකොට තව ධර්මයක් හැටියට කතා කරනවා නම් සමත සහ විපස්සනා වෙන්නට පුළුවන් ධර්මතා දෙකක් හැටියට කතා කරනවා නම් එතකොට භාවනා විදිහට ගත්තොත් ලෞකික භාවනා සහ ලෝකෝත්තර භාවනා වෙන්නට පුළුවන් එතකොට මෙන්න මේ හැම පැත්තකින්ම අපි කතා කරනකොට අපිට වැඩි යුතු ධර්මයන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත වටලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට අන්න වැඩි යුතු දේ. ඒකට සම්මයක් දෘෂ්ටිය, සම්මයක් දෘෂ්ටිය කිව්වහම නැවත සම්මා දිට්ඨිය අපිට කතා කරන්නට වෙනවා. පිරිසිඳ දැක්ක යුතු දුක පිරිසිඳ දැකීම, ප්‍රහාණය කළ යුතු සමුදය ප්‍රහාණය කිරීම, එතකොට සාක්ෂාත් කළ යුතු නිර්වාණය සාක්ෂාත් කිරීම කියන පැත්තෙන් අපිට ආපහු සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව කතා කරන්නට වෙනවා. දැන් පින්නතුනේ ඔන්න අපිට මේ මාර්ගය සම්පූර්ණව අපිට තේරෙනවා අතීතය අනුව යන්නේ නැහැ යම් කිසි කෙනෙක් කියලා කියනවනම් අතීතය අනුව නොයන්නට ඔහුට තිබුණ මහ විශාල දර්ශනයක්. ඒ දර්ශනේ නැතුව කෙනෙක් අතීතය අනුව නොයනවා කියන දේ වෙන්නේ නැහැ. ඔහු අතීතය අනුව යනවම තමයි. එනිසා අතීතං නාන්වාගමීය කියන තැන එනවනම් මේ අතීතයේ තිබුණ ඇහැ මෙන්න මෙබඳු වූ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියන එක ඔහුට දකින්න වෙනවා. අතීත ඇහැ කියලා දෙයක් තිබුණා නම් අතීත රූපය කියලා දෙයක් තිබුණා නම් ඒ අතීත ඇස සහ රූපය කියන දේ තිබුණේ මෙන්න මෙබඳු වූ මට්ටමකමයි කියලා එයාට ඒක පරිග්‍රහණය කරන්නට සිද්ධ වෙනවා. ඒකට තමයි අතීතං නාන්වාගමීය කියලා කිව්වේ. ඒ වගේම අනා නප්පටිකංකේ අනාගතං කියලා කිව්වනේ. අනාගත ධර්මයන් පිළිබඳව ප්‍රාර්ථනා සහිත දේවල් ඇති කරගන්නේ නැහැ කියලා. එතකොට කොහොමද අනාගතය ගැන අනාගතම් පටිකංකටි අනාගතය ගැන මෙහෙම ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? ප්‍රාර්ථනා ඇති කරගන්නේ කොහොමද? ඉතින් මේ චක්කුන්සියා අනාගත මද්ධාන. එතකොට කෙනෙක් හිතනවා අනාගතයේහි මට මෙබඳු ඇහැක් තියෙනවා නම් හොඳයි. අනාගතේට මට ඉති රූපාති අපපටි අපපටි ලද්දස්ස පටිලාභාය චිත්තම් පනිදහති. මෙහෙමද රූප තියෙනවා නම් හොඳයි කියලා නොලැබූ දේවල් ලැබීම පිණිස කැමැත්ත උපදව ගන්නවා. එතකොට ඇහැ තියෙනවා කිව්වත් රූප බලන්න බලන්න ඕන කිව්වත් ඇහැ ඇති කරගන්න ඕන කිව්වත් මේ දෙකම එකම තැනක කතා කරන දේවල්. එතකොට මේ විදිහට නොලැබූ දේවල් ලැබීම පිණිස පින්නතුනි අනාගතයට කැමැත්ත උපදිනවා. එතකොට ඒක සෝතේටත් එහෙමයි දැන් අහපු නැති සද්ද අනාගතයට අහන්න තියෙනවා නම් හොඳයි දිව්‍ය වූද මානුෂික වූද සද්ද අහන්න තියෙනවා නම් හොඳයි මේ විදිහට ගන්ධ රස ස්පර්ශ ධර්ම මේ හැම දෙයක් පිළිබඳවම ඔහු අනාගතය පිළිබඳව බලාපොරොත්තු සහිතව වාසය කරනවා. එතකොට අනාගතය සඳහා බලාපොරොත්තු සහිතව වාසය කරන එකට තමයි අනාගතං පටිකංකති කියලා කියන්නේ. එතකොට කතංචාවසෝ අනාගතං න පටිකංකති කොහොමද අනාගතය පිළිබඳව ඒ විදිහට ප්‍රාර්ථනා නොකර ඉන්නේ? ඉති මේ චක්කුන්සියා අනාගත මද්දානං ඉති රූපාති අපපටිලද්දස්ස පටිලාභාය චිත්තන්න පනිදහති එතකොට අනාගත ධර්මය ලැබීම පිණිස හිත කියන දේ පිළිටවන්නේ නැහැ. එතකොට දැන් ඔබට පැහැදිලි ඇයි පිළිටවන්නේ නැත්තේ කියන එක. අපි අර අතීත රූපය ගැන කතා කළා වගේම අතීත ඇහැ ගැන කතා කළා වගේම ඇහැ රූප කියන ධර්මයන් පිළිබඳව ඒ විදිහට දකිනවා නම් කන ශබ්ද කියන ධර්මයන් පිළිබඳව ඒ විදිහට දකිනවා නම් පින්නතුනේ අතීතයේ පිළිබඳව දැකපු දැක්ම තුළින්ම අනාගතයට කියන දෙයට ප්‍රනිදි සංඛ්‍යාත භූමිය නැති වෙලා ගියලා. අපි අතීතයේ තුලින් අනාගතය කියන දේ හැම වෙලාවකදීම ගොඩනගන්නේ. අතීතය දැකපු අහපු විඳපු අපි අපි ඒ ඒ වින්දනය කර දේවල් අනුසාරයෙන් අපි දැනගත්ත දේවල් තුලින් අපි අනාගතයේ පිළිබඳව කල්පනා කරනවා. එතකොට අතීතයේ කියන දේ ඇහැ රූපාදී ධර්මයන් පිළිබඳව අර විදිහේ ප්‍රඥා විශේෂයක් අපිට පවත්න්නට පුළුවන් වෙලා නම් වෙනතුනේ අනාගතයේ පිළිබඳව අපිට බලාපොරොත්තු ඇති වෙන්නේ එතකොට අපිට පේනවා එතනදිත් අපි මොකද්ද පැවැත්විය යුතු ධර්මය? අර පරිඤ්ඤය ධර්ම පරිඤ්ඤා කිරීම, ඒ වගේම ප්‍රහාතව්‍ය ධර්මයන් ප්‍රහාණය කිරීම, සච්චිකාතබ්බ ධර්මයන් සාක්ෂාත් කිරීම, භාවේතබ්බ ධර්මයන් භාවේතබ්බ කිරීම තුළ තමයි අපිට අනාගතයේට ඒ දේවල් නොහට ගන්න බවට පත් කරන්න තුන නැතිනම් අනාගතයේට ඒ දේවල් පිළිබඳ ප්‍රාර්ථනා ලෝකයේ පිළිබඳ නැති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට කතංචාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව පවත්න්නේ කොහොමද? මේ නුවණ පවත්න්නේ. එතකොට ඉස්සෙල්ලම පැහැදිලි කරනවා දැන් පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව සංහීර භාවය, අසංහීර භාවය පෙන්වන්නේ නැතු. යංචාවසෝ චක්කුම් යේච රූපා උභේමේතම් පච්චුප්පන්නං තස්මින් චේ පච්චුප්පන්නේ චන්ද්‍රාග ප්‍රතිබද්ධං හොති විඥානං. යම් ඇහක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් මේක පච්චුප්පන්නයි වර්තමානයේ ඉපදුණු ධර්මයක්. එතකොට මේ පච්චුප්පන්න වර්තමාන ප්‍රත්‍යයන්ගෙන් හදපු දෙයක්, සකස් කළ දෙයක්. එතකොට මේ සකස් කරපු දේ පිළිබඳව විඥාණය චන්දරාග ප්‍රතිබද්ධව වාසය කරන්නට පටන් ගන්නවා. චන්දරාග ප්‍රතිබද්ධ භාවයෙන් වාසය කරනකොට පින්නතුනේ අන්න ඒ වර්තමාන ධර්මයේ පිළිබඳව පවත්තන කෙලෙසි. එතකොට මේ වර්තමාන ධර්මයේ පිළිබඳව පවත්තන චන්දරාග ප්‍රතිබද්ධ භාවයටත් හේතු වෙලා තියෙන්නේ මොකද්ද? අර ඇහැ රූප පිළිබඳව නොදන්නාකමමයි. එතකොට ඒ විදිහට කොහොමද වර්තමාන ධර්මයන් පිළිබඳව න සංහිරති නොවද ගන්නා බවට පත් වෙන්නේ. අදින්නේ නැතිනම් ඒ කරහා නොවදිනා බවකින් ඉන්නවා නම් කොහොමද ඉන්නේ? එතකොට අන්න ඒ බඳු කෙනාටත් අර කතා කරපු දර්ශනයම තමයි කතා කරන්නට වෙන්නේ. මොකද තස්මින්චේ පච්චුප්පන්නේන චන්ද්‍රාග පටිබද්දං හෝති විඥානං එතකොට අර පච්චුප්පන්න ධර්මයේ පිළිබඳ විඥාණය චන්ද්‍රාග ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට අපිට බලන්නට වෙනවා ඇයි චන්ද්‍රාග ප්‍රතිබද්ධ වෙන්නේ නැත්තේ කියන එක. එතකොට පේනවා චන්ද්‍රාග ප්‍රතිබද්ධ වෙන්නේ නැත්තේ ඒ මනස තුල පවත්නා විශේෂ ඥාන දර්ශනයක් නිසා ඔහු දකිනවා ඇහැ රූපාදී ධර්මයන් පිළිබඳව සුවිශේෂවත් දැකීමකින්. ඒ දැකීම නිසා තමයි මේ කෙනාට ඒ වර්තමාන ධර්මයන් පිළිබඳව ඇදගන්නා බවක් නැත්තේ. එතකොට මේ අතීතය අනුව යන්නේ නැතුව අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා සංඛ්‍යාත දේවල් නැතුව වර්තමාන ධර්මයන් පිළිබඳව ඒ ඒ තැන නුවණින් දකිනවා කියන තැනට විශේෂ අර්ථයක් තියෙනවා. ඒ විශේෂ අර්ථය තමයි පින්තුනේ අපි කතා කළේ පරිඤ්ඤය ධර්මයන් පරිඤ්ඤා කරමින් ප්‍රහාතව්‍ය ධර්මයේ ප්‍රහාණය කරමින් සච්චිකාතබ්බ ධර්මයේ සච්චිකාතබ්බ සච්චිකා කරමින් සාක්ෂාත් කරමින් භාවේතබ්බ ධර්මයන් භාවිත කරමින් අපි මාර්ගය තුල ගමන් කරනවා නම් වඩනවා නම් පින්නතුනේ අපිට මේ කෙලෙස් භූමියට එතන ඉඩ සැකසෙන්නේ නැහැ. ඒකට තමයි පච්චුප්පන්න ධර්මයන් පිළිබඳව தත්ත தත්ත විපස්සති කියලා කිව්වේ. ඒ ඒ තැන නුවණින් දකිනවා කියලා කිව්වේ. එතකොට යම් කිසි කෙනෙක් ඒ ඒ තැන නුවණින් දකිනවා නම් පින්නතුනේ ඒ ඒ තැන නුවණින් දකින පුද්ගලයාට කෙලෙස් ධර්මයන් පිළිබඳව ඉඩ ඇත්තේ නැහැ. එතකොට ඔහුට අතීතය නෑ අනාගතය නෑ. එතකොට අතීත අනාගත දෙකම නැති වෙනකොට läග සිටින්නට වර්තමාන කියන ධර්මයක් හම්බ වෙන්නේ නෑ. කොටිම කියනවා නම් කාලයෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙනවා. නැතිනම් කාල රාමයේ ඉවතට ගියපු කෙනෙක් බවට පත් වෙනවා. මොකද ඔහු සාක්ෂාත් කරලා තියෙන්නේ ආයතනයන්ගේ Nirodhe නිසා. එතකොට ඒක අතීතද ඒක අනාගතද ඒක වර්තමානද කියන දෙකින් නැතිව ඇසේ Nirodhe පොදුවේ සාක්ෂාත් කරලා තියෙනවා. යම් තැනක රූපේ තිබුණා නම් රූපේ Nirodhaය සාක්ෂාත් කරලා තියෙනවා. ඉතින් එකම නිර්වාණ ධාතුවක් ඔහුට භුක්ති විඳින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මෙබඳු තැනකට තමයි අපිට මාර්ගය හදාගන්න අවශ්‍ය. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ මහාකච්ඡායන මහරහතන් වහන්සේ අර වික්ෂුන් වහන්සේලාට මේ කාරණාව බෙදා දැක්වුවා. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පිළිබඳව විමසා බලන්නට කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟදී මේ කාරණාව වික්ෂණ වහන්සේලා විමසා සිටියාම පඬිතෝ භික්ඛවේ මහා කච්චායනෝ මේ මහා කච්චානෝ මේ මහා කච්චායන පඬිතයි මහා ප්‍රඥයි මේ කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා මගෙන් ඔබලා ඇහුවනම් මම කියන්නේ ওই ටිකම තමයි කියලා බුදුරජාණන් වහන්සේ කච්චායන තෙරුන් වහන්සේගේ දේශනාව අනුමත කරන්නට යෙදුණා එතකොට පින්නතුනේ අපට පේනවා කච්චාන බද්දේ කරත්තු සූත්‍ර දේශනාව තුළ අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව අප සකස් කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳව. එතකොට ප්‍රධාන වශයෙන් සංක්ෂිප්තයක් අප කතා කළොත් අපට මතු කරන්නට අවශ්‍ය උනේ යම්කිසි කෙනෙක් අතීතය අනුව යන්නේ නැත්නම් අනාගතය අනුව ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් ඒ වගේම වර්තමානයේ තුල ඒ ඒ තැන නුවණින් දකිනවා කියලා කියනවා නම් එයා නුවණින් දැක්ක යුත්තේ කොහොමද? ඒ ඒතන එයා පවත්වන නුවණ අතීතය අනාගතය සහ වර්තමානය කියන මේ තැන්වල එයා පවත්වන නුවණ මොකක්ද? එතකොට මේ දෙයට ගෝචර වෙන, මේ දෙයට අවශ්‍ය වෙන කාරණා ටික මොනවද කියන දේ තමයි කතා කරන්නේ. ඒ ටික කතා කරනකොට අපි ආයතන ධර්මයන් පිළිබඳව පවත්වන නුවණ පවත්වන ආකාරය, සාක්ෂාත් කිරීම වශයෙන්, ප්‍රහාණය කිරීම වශයෙන්, පිරිසිදු දැකීම වශයෙන් අපි කොහොමද නුවණ පවත්වලා තියෙන්නේ කියන එකයි අපි මේ කතා කරන්න තියෙන්නේ. එතකොට ඒ සඳහා අපිට භාවනාවක් අවශ්‍යයි. එහෙමත් නැතිනම් අපි භාවයේ තබ්බයි කියලා කියනවා. ඒකට සමත විපස්සනාදී භාවනාවන් අපි ප්‍රගුණ කිරීම පිළිබඳව අපිට බොහෝ විස්තරාත්මකව අපිට වෙනම කතා කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් අපිට අද දවසේදී අපි දැනට දේශනාව સમાપ્ત කරනවා. කාල වේලාව ඉක්මනා තියෙන නිසා කල්පනා කරගන්න අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණය කරගන්න තියෙන්නේ මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සෑම සියලු දෙනා නම් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරනවා සියලුම ඥාති වර්ගයා මේ පින තමන් කළ පිනක් මේ සතපේන් සාධනාදයෙන් අනුමෝදන් වේවා ඥාතීන්ට තුන් නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අපින්ට පින් අනුමෝදන් කරන්න.